ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ රදාවඩුන්න ඉඹුල්ගස් ඕවිත චිත්ත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 සබ්බ ලෝකස්ස අත්තාය භවස්සු අජරාමරෝති සාදු ජාතික ගුවන් විදුලියේ පෝදා සදහම් වන්දනා පූජා පෝදා සජීවී විකාශනය ඉතින් අද දවසේ ගිරවුල්ල උයන්වත්ත ශ්‍රී මේදාංකරාරාම විහාරස්ථානයේ අරමුණු කරගෙන සිට වෙන්නේ විහාරාධිපති අතිපූජ්‍ය කෝදුරුවාවිල නම කියන්න අවසරයි මේදංකර නායක ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ ධර්ම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි මේ පුරපසළොස්වක පොයේ දවස අපි හැමදෙනාටම හරිම වැදගත් වස්සාන කාලයේ වැසි වලට ලක් වෙලා පරිසරයේම සුන්දර දසුන් මවමින් මල් පිපී ගිය හොඳ පරිසරයක ගත නිවිලා ඒ ගත නිවාගෙන සමහන් වෙච්ච ගතෙන් උත්තර සිත සනසා ගන්න බුදුබණ ටික අහන්නයි සෝදානම ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ නික්ලේශී ධම් පණිවිඩය අපි හැමදෙනාටමත් ඒකාන්තයෙන්ම බුදුපසේ බුදුමහරහත් මහෞත්මයාණන් වහන්සේ නිවි සැනසී පැමිණ වැඩ වදාළ උතුම් මහා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා කියන අදහසින් ධර්ම ශ්‍රවණය කරත්වා කියලා අපි ආරාධනා කරනවා. පින්තුනි මාත්‍රිකා කරන්න දෙන විශේෂ ගාතාවක්. මේ ගාතාව මේ බුද්ධ ශාසනයේ අද වගේ දවසක එක්කාසු වෙච්ච මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ තමයි උදෙසන්නේ දුනේ. ඉතින් අද අපි විශේෂ මාතෘකාවක් තමයි එක්හසු කරන්න යදුනේ ධර්ම දේශනාවට. ඒ තමයි මේ සීලය. ඒ වගේම කෙනෙක් කොහොමද සීලයට එක්හසු කරවන්නේ? අපේ ආත්මයෙන් මොනවද මේ බුද්ධ ශාසනයට එක්කාසු කරන්න පුළුවන්කම තියෙන කියන මෙන්න මේ කාරණා සමාග ආත්මයට ගැළපෙන විදිහේ වෙලාවත් එක්ක අපි ධර්ම කතාවක් ශ්‍රවණය කරන්න උත්සාහවන්ත වෙමු. පින්තුනේ ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අම්මනේ මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ මේ මෞතුමිය වාර ගණනාවක් ප්‍රතික්ෂේප කරද්දි කරද්දි සමන් වහන්සේ ස්වේච්ඡාවෙන්ම කහ වස්ත්‍ර පෙරවගෙන අභිෂේක ලැබුවා වගේ මහා අෂ්ටගරු ධර්ම පිළි අරගෙනයි අද වගේ දවසක බුද්ධ ශාසනයට එක්කාසු වෙන්නේ. එතනින් පස්සේ මේ ස්ත්‍රී ආත්ම භාවයේ මුදුනම ස්පර්ශ කරන්න දෙච්ච පින්වන්ත අම්මා දවසක තමාගේ මුණුබුරු රාහුල ස්වාමින් වහන්සේ දකිමින් වන්දනමාන කරමින් වාසය කරනවා. දවසක තමාගේම පුතා නන්ද ස්වාමින් වහන්සේටත් වන්දනමාන කරනවා. ආයේ දවසක තමන්ගේ අක්කගේ පුතා සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේටත් වන්දනමාන කරගෙන වාසය කරනවා. මොන ආච්චියෙක්ද මොන අම්ම කෙනෙක්ද මොන සුළුමවද්ද කියලා ඔයත් මෙනෙහි කරලා බලන්න. එතකොට දවසක් මේ වයසක ගෝතමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරද්දී සතාගතයන්න් වහන්සේට කිවිසුමක් පිට වෙනවා. ඉන්න බෑ බව පුරුද්ද. සාංශාරික ජීවිතේ පුරාවට මේ දරුව තමාගේ කුසින්ම වදලා වදලා හුරුවට නිකම්ම වචන පිට වෙන්න ගත්තා. පැතදන පුංචි බබෙක්ට කිවිසුමක් පිට වෙද්දී යම් ආශිර්වාදයක් සිදු කරනවා ආයිබෝ වේවා ආවුසුභෝ වේවා කියලා. මෙන්න මේ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ කිවිසුමට ප්‍රතිචාර දක්වනවා චිරංජීව මහාවීර අනේ මහාවීරයාණෙනි චිරාත් කාලයක් ජීවත් වෙන්න කප්පන් තිත්ත මහා මුනි මහා මුනිంద్రයාණන් වහන්සේ කල්පේ පුරාවට ජීවත් වෙන්න සබ්බ ලෝකස්සත්තාය මේ ලෝකේ තාර්ථය පිණිස වැඩ පිණිස සුව පිණිස බවස්සු අජරාමරෝ මේ භවය පුරාවට නොමැරි අජරාමරව ඉන්න කිව්වා මේ බලන්න මේ බුද්ධ ශාසනයේ චිරජීවණයට තථාගතයන්න් වහන්සේගේ ආවසේත මොන තරම් කැමැත්තක් ඒ ගෝතමින් වහන්සේගේ හදවතේ පැවතුනාද එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ඇයි Taman එච්චර කල් ජීවත් වෙන්න ඕනේ මෙන්න මේකට අර්ථයක් දෙනවා ඒ කියන්නේ පිංගුතුනි ඒ දායකත්ව ගන්න හැමදෙනාම විශේෂ විශේෂ ප්‍රභූවරව මේ නාරිකාව වටා එක්කාස් වෙලා ඉන්නවනේ. එයාගේ මාසිකව වාර්ෂිකව මේ කල්යාණ මිත්‍ර පෙරහැරේ ගමන් කරනවනේ. මේ ඇත්තෝ මේ ඔක්කොම කරන්නේ තමන්ගේ මෙලව සාර්ථක කරගන්න, පරලෝසුවපත් කරගන්න, දීර්ඝායුෂ චිරජීවන පරිහරණය කරන්න. එතකොට මේ ගෞතමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රාර්ථනා කරේ දීර්ඝාසනේ හැබැයි බුදුරජාණන් වහන්සේ පෙරලා උත්තර ටිකක් දෙනවා ගෞතමේනි එලෙස බුදුරජාණන් වහන්සේලාට කියන්න එපා බුදුරජාණන් වහන්සේලා ජීවත් වෙන හේතුව මොකක්ද කියලා දැනගන්න. අපි දීර්ඝාස ප්‍රාර්ථනා කරාට ඒ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා ජීවත් වීමට යම් අර්ථයක් දෙන්න ඕන. ජීවත් වීමට යම් හේතුවක් හොයාගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් ජීවත් වෙනවා නම් ඇයි ජීවත් වෙන්නේ කියලා එතනින් පස්සේ මේ ගෞතමින් වහන්සේට දැනුම් දුන්නා. ගෞතමයනි මෙන්න මෙහෙම කියන්න කිව්වා. ආරද්ධ විරේ පහිතත්තේ අරවන ලද වෙර වීරියතින් නිරන්තරයෙන් නිච්ඡං දල්ල පරක්කමේ දැඩි පරාක්‍රම වීරියෙන් සමන්වාගත සමග්ගේ ශාවකේ පස්සේ මේ සමග සංඝයා දකිමින් වාසය කරන්න ඒසා බුද්ධාන වන්දනා ඒක බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවක් ගරු කිරීමක් ආරාධනාවක් එහෙනම් දැන් හැමදාම තේරුම් ගන්න බුදු කෙනෙක් ජීවත් වෙනවා නම් ජීවත් වෙන හේතු ටික ගෞතමයන් වහන්සේට දැනුම් දුන්නා. සමගි සංඝයා දකිමේ වාසය කරන්නයි බුදුරජාණන් වහන්සේලා ජීවත් වෙන්නේ. නිවනට මෙහෙවපු හිත් සහිත මහා සංඝරත්නය දකින්නයි බුදුරජාණන් වහන්සේලා ජීවත් වෙන්නේ. ආරාධ්‍ය විරේ පුදුමාකාර වීරියකින් චතුරාංග සමන්නාගත මහා ප්‍රදම් වීරියෙන් යුක්ත සංඝ පිරිසක් බලමින් වාසය කරන්න බුදුරජාණන් වහන්සේලා කැමති. එහෙමනම් බුදු කෙනෙක්ගේ ආවුසය අපි ප්‍රාර්ථනා කරනවා නම් නැත්තම් සක්දේව රජුරව පවා මේ බුදුරජාණන් වහන්සේට ගුණකේ ධානයේ භාග්‍යතුන් වහන්සේ බොහෝ කාලයක් නිරෝගීව ඉන්නවනම් ඒ භාග්‍යතුන් වහන්සේ බොහෝ කාලයක් සුවසේ ඉන්නවනම් ඒක මේ ලෝකයේතම සැනසීම පිණිස මිනිසුන්ට විශේෂ ධර්ම ශ්‍රවණය සිද්ධ කිරීම පිණිස හේතු වෙනවා නේ කියලා ගණන් හදාගත්ත තැන් තියෙනවා. එහෙනම් ඒ බුදු කෙනෙක් ජීවත් වෙන අරමුණ ඒකනම් අපි ඒ බුදු කෙනෙක්ගේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය සාර්ථක කරගන්න අපේ අවශ්‍යතාවක් පවත්වන්න ඕන. ඒ සාර්ථක කරන ගමනේ පළමුව හම්බ වෙනවා සිද්ධාන්තයක්. ඒ සිද්ධාන්තය තමයි මේ ගැළපීම. බණ ඇසීම, සෝතාවදානේ පඤ්ඤා සොතමේ ඥානං. මේක තමයි මේ බුද්ධ ශාසනය මුලින්ම එක්කාස වෙන නුවණ. ඇසීම් සම්බන්ධයෙන් සුතමේ ඥානයේ කියලා එකක් එක්කාස වෙනවා. ඒ නිසා තමයි ඔයත් පිළිවෙලකට දෙහැත්පත්ටි හදාගෙන සුදු සුදු අතින් සැරසීගෙන මේ සියල්ල නිෂ්කාශනය කරමින් බණට අවශ්‍ය මූලික સિદ્ધාන්තවල පිහිට පිහිටා වාසය කරමින් මේ සෝදානම් වුණේ. එතකොට පින්වතුනි දෙසටක් මිත්‍යා මත වෙන වෙනම උගුලුවා හරිමින් විදිර්වේතනය කරමින් ඛණ්ඩනය කරමින් ප්‍රතිබාහනය කරමින් මුලින්ු පුටා දමමින් තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරා ඒ ධර්මය අහගෙන අහගෙන යද්දී අපේ මේ ශ්‍රෝතය සුතය පැහැදිලි කරලා දෙනවා. සැකනේ බුද්ධ වචනේ කොටස් තුනයි. වෝහාරික දේශනා විවාරයේ පවතින දේශනා ආනා දේශනා අනපැතර වීමේ දේශනා ඒ වගේම පරමාර්ථ දේශනා වෝහාරික දේශනා සූත්‍ර පිටකයට අන්තර්ගතයි ආනා දේශනා විනය පිටකයට අන්තර්ගතයි පරමත්ත දේශනා අභිධර්ම පිටකයට අන්තර්ගතයි. තිඟතුනේ එතකොට මේවා පිළිබඳ වෝහාරික දේශනා සූත්‍ර පිටකයේ කෙරේ වැරදි වැටහීමක් ඇති කරගත්තොත් මොකද්ද වෙන්නේ? පැත්ත දෘෂ්ටි ගොඩක පැටලෙවි. පරලවත් තිබ්බද මෙලවත් තියනවද? පරලවත් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. ඊට පස්සේ ඒ දෘෂ්ටි වෙලුම් ඔයත්ොන්ට අරගන්න බැරුව ඔයත්ෝ නිරේතම යාවි. පින්තුනේ මේ හැමදෙනාම දන්නවා බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච අලුත උරුවේල කාශ්‍යප, ග්‍රහ කාශ්‍යප, නදී කාශ්‍යප দমনය කරන්න ප්‍රාතිහාර ගණනාවක් එක්කාසු කරන්න යුතුයනා. ඒ ප්‍රාතිහාර 3000 ගාණක් මූලික වශයෙන් පවත්වද්දී පළමුව ණය দমনය කරද්දී මොකද්ද කිව්වේ? අනේ මේ බවක් ගෞතමයාණන්ට නයිදමනය කිරීමේ අභිමානය අනුභවයේ තියෙනවා. හැබැයි අපි වගේ හිත দমনය කළා රහත් වෙන්න ක්‍රමයක් දන්නේ නැහනේ. පව්. දර පැලෙන්න, දර නොපැලෙන්න, ගිනි කබල් 500ක් පත්තු වෙන්න මේ විදිහේ ප්‍රාත්‍යාර පවත්තදී ආ දර පලන්න අදිෂ්ඨාන කරලා පලන්න පුළුවන්. ගිනි කබල් අදිස්ථාන කරලා අවුලවන්නත් පුළුවන්. හැබැයි අපි වගේ කෙලෙස් ගිනි නිවා ගන්න ක්‍රමය දන්නේ නැහැ. මොකද්ද මේ හේතුව? Tamanට දෘෂ්ටියක් ඇවිල්ලා තිබ්බා. ඒ දෘෂ්ටියක් ආවට පස්සේ පින්දුතුනේ හරියට ගංගාවල් උතුරට නැත්තම් මේ ආපිට හරවනවා වගේ අමාරුයි ධර්මයේ ඒ හදවතට හරවන්න. ඒ දෘෂ්ටි නැති චුට්ටක් හිතලා බලන්න. සෝපාක ඒක නාමකින් එක නම් මොකද්ද? සබ්බේ සත් ආහාරට්ටිතිකා චිර සත්ව ආහාරයෙන් ජීවත් වෙන්නේ. මේ බලන්න බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් අවුරුදු 7ක දරුවෙක්ගෙන් අහනවා මොකද්ද මේ ලෝකේ පළවෙනි ප්‍රශ්නේ? ස්වාමීනි මේ ලෝකේ පළවෙනි ප්‍රශ්නේ තමයි චිර සත්ව ආහාරයෙන් ඉන්නේ. අවුරුදු 7ක උනාට අර බුදු නුවණ එක්ක ගැළපි ගැළපි බුදු නුවණේ දැවටි දැවටි ඒ බුදු නුවණේ සෙවන විඳ විඳ දුන්න උත්තර සෝවන් වෙලා නවතින්නේ එහෙනම් මේ දෘෂ්ටි නැති හිතකට ධර්මය එක්කාස කරවන්න හරි ලේසි මේ වෝහාරික දේශනා වැරදියට ග්‍රහණය කරගත්තොත් දෘෂ්ටි වල පැටලෙනවා අපායේ ඊට පස්සේ හෝහාරික දේශනා ශ්‍රවණය කරගෙන යද්දී ආනාදේශනා සම්මුඛ වෙනවා. අනපතර වීම බුද්ධ ආඥාව ඔයත් අහලා ඇති සීමාවක් සම්මත කරද්දී ඒ සීමාවේ යම් වැකියක් කියලා තියෙනවා. යොදුන් 240000ක් ගණකඩ මේ මහා බුල් පොළොව කෙලවර දක්වාම බුද්ධ ආඥා බලපවත්තමින් මේ මහා බද්ධ සීමාව සම්මත කරන ලදී කියලා ඒ සීමාවත් සම්මත කරාට පස්සේ යම්කිසි වැකියක් සටහන් කරලා තියෙනවා. එතකොට බුද්ධ ආඥා පැතිරෙන ප්‍රමාණ තියෙනවා. ඒ සීමාවක් සම්මත කරද්දී මහ පොළොව යට කෙළවර දක්වා අහසේ උඩ දක්වාම බුද්ධ ආඥා පැතිරලා යනවා ඒ සීමා සම්මතයත් සමග. එතකොට මේ ආනාදේශන සීලය සීලණය කරනවා අපායට වැරෙන්නෝදී රකින්න නිසා මේ සීලය කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ සීලය වැරදි විදියට ග්‍රහණය කරගත්තොත් විනය පිටකේ විනයනය කරනවා නැත්නම් තමාව හදනවා පිළිවෙලට මෙන්න මේ හදන හැදිල්ල සිත කය වචනේ සංවර කරගන්න පිළිවෙල වරදවා ගත්තොත් එහෙම ඔයත්ෝ දුස්සීල භාවයට පත් වෙනවා. දුස්සීල ස්වභාවයේ කෙනාගේ ඊළඟ ආත්මේ අපි දන්නවා. අපාවේ. ඒ වගේම පරමාර්ථ වර්ධවා ගැනීම අභිධර්මයේ. බොහෝ දුරට ඒවත් වරද්දව ගන්නවා. සමහර වෙලාවට වයසක අම්මලා තාත්තලා තමයි ගොඩක් ඒ පරමාර්ථ වර්ධවා ගන්නේ. සමහරට ඇත්ත දන්නේත් නැහැ එහෙම පරමාර්ථ වරදවා ගන්නවාද කියලා. හිතන්න මේ බණ ශාලාවේ වේවා සමහර වෙලාවට අවුරුදු 60 70ක් එක දිගට සිල් ගත්ත සිල් කණු තියෙනවා. සිල් දැමි තියෙනවා මේ බණ මඩුවේ. ඉතින් ඒ කණුවේම තමයි ඒ අම්මා සිල් ගන්නෙ. කැමති නෑ ඉතින් ඒ කණුවත් අරින්න. ඒ වගේම මේ සිල් දැම්ම අත්තරින්න කැමති නැහැ. ඒ දැම්මේ තමයි හැමදාම සැදුර වෙලන්නේ. ඒවා වෙනස් වුණොත් එහෙම ටිකක් තරහ යනවා. ඊට පස්සේ වෙනස් වෙන ඒ දානේ දවසට සමානවට වර්ජනය කරනවා. සමාතය සමාගී ස්ථානේ පැහැරගත්ත කෙනා සිල් පොළ පැහැරගත්ත කෙනා දෙන දානේ සමහරට වර්ජනය කරනවා හිමීට. ඉතින් නායක ස්වාමීන් වහන්සේ ඇහුවොත් එහෙම ඇයි මේ? අම්මේ ඇයි? නෑ නෑ මගේ කිසි තරහක් නෑ. මුකටේ හාඳුරුව මන් තරහා ගන්නෑ. එයාගේ කෙස් වලටද, එයාගේ නියපොතු වලටද, එයාගේ දත් වලටද, එයාගේ මේ දෙකෝටි 50 ලක්ෂයක් කොණ්ඩෙටද 99000ක් ලොන් වලටද 300ක් ඇට වලටද 700ක් නහරයන්ටද 900ක් මස් පිඩු වලටද මේ ඔක්කොම කටපාඩම් එන්න මේකට තමයි පරමාර්ථ වරදවා ගන්නවා කියන්නේ. කොහොමද වැරදුනේ? තමන්ව මම කියලා ගන්නවා. තමන්ගේ හතුරාව කෑලි 32කට කඩ කඩා මම එයාගේ කෙස් වලටද? එහෙම නෙවෙයි ඒක කියන්න ඕනේ නේද? මේ කෙස් ඒ කෙස් වලටද මේ විසිනිය පුතේ විසින. එතකොට ඒක ව්‍යවහාරික භාෂාවක් නෙවෙයි. තමන්ට අවාසි සහගත හැමදේම පරමාර්ථයට හරව හරවා ඒ ධර්මයේ අර රහතුන් පවත්වන්න ඕන සිංහනාද අවිද්‍යාව අධිපති වෙලා තෘෂ්ණාවේ දාසව විදියට ඇසරන ගමනේ ප්‍රකාශ කිරීම තමයි පරමාර්ථ වර්ධවා ගැනීම. ඒක මහා පිස්සුවක්. උම්මත්තක භාවය. ඒ උම්මත්තක භාවයේ කෙලවර බුදුරු වට වෙලා බණ කිව්වත් නිවනට අභව්‍ය ස්ථානයක් නිර්මාණය කරලා දෙවි. ඉතින් පින්තුනේ එනිසා මේ ශ්‍රෝතය ඇසීම ශ්‍රාවකත්වය බණ ඇසීම හොඳට සිද්ධ කරගන්න ඕන. එතනින් පස්සේ බණ අහගෙන යද්දී සුත්තාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං අහපු විදියට තමන් සංවර වෙන්න ඕන කියලා හිතක් ඇති වෙනවා. සිල් රැකීමේ නුවණ මෙන්න මෙතනදී අපි සීලය හඳුන ගන්න ඕන. ඇයි අපි සිල් රකින්නේ? පින්තුනි මේ සීලේ කොටස් කීපයකට බෙදනවා. ප්‍රධාන වශයෙන් බුද්ධ ශාසනයේ සීල් ගණනාවක් තියෙන මූලිකව ඔයත්ොන්ට පංචශීලයේ සම්මුඛ වෙනවා. ඊට පස්සේ නැවත සීලයක් තියෙනවා ආජීව අට්ටමක සීලය ඒක ගිහි ජීවිතේ වාසය කරද්දී අර සුරාමේරේ කියන එක අත්තරලා පිසුනා පරුසා සම්ප්‍රප්පලාපා මිච්ඡා ජීවා කියන හතරකින් වර්ණන්වනවා එතකොට මුසාවාදා දක්වා පංචශීලයේ ශික්ෂාපද හතරයි පිසුනා පරුසා සම්ප්‍රප්පලාපා මිච්ඡා ජීවා කියන හතරයි අටයි ආදී වර්තමක ශීලයේ ගෘහස්ත වාසීව රැකගෙන යන්න පුළුවන්. එයින් තව ටිකක් ඉස්සරහට ගියාට පස්සේ Brahmacharyaව සහිත ආදී වර්තමක ශීලයේ ඉන්නවා. එතනින් තවත් ටිකක් ඉස්සරහට ගියාට පස්සේ උපෝසතේදී ඔයත් උන්ට හම්බ වෙනවා උපෝසත අට්ඨංග ශීලය. ඒකට තව ශික්ෂා පදයක් එක්හසු කරගන්න පුළුවන්. සබ්බ සත්‍යේසු මෙත්තා සහගතේන චේතසා විහරණං සමාදියාමි සියලු සතුන් කෙරෙහි මෛත්‍රී සාගත සිතින් වාසය කරනවා කියන මේ නවාංග සීලය. ඒක තව ටිකක් ඉස්සරහට දිනු කරගත්තොත් ගෘහස්ත දස සීලය කියලා එකාසු කරගන්න පුළුවන් සීල් 10ක්. ඒක තව ටිකක් ඉස්සරහට දිනු කරගත්තොත් පබ්බජ්ජා දස සීලයට සීකය 75ක් උත් එක්ක එක්කාසු කරගන්න පුළුවන් චපු චපුකාර කම්බුඤ්ඤිස්සාමිති සික්ඛාකරණීය සුරුසුරුකාරකම් පුඤ්ඤිසාමිත සික්ඛාකරණී ආදී වශයෙන් සේක්‍යා ශික්ෂා පද එක්කාසු කරගෙන ගමක හැසිරේ දුක්ඛිත චක්කු අන්තරගරේ ගමිස්සාමිත සික්ඛාකරණී ආදී වශයෙන් එක්කහස් වෙලා යන සාමණේර සීලය. එතනින් එහාට තවත් ටිකක් යනවා නම් භික්ෂුණියට තියෙනවා සික්කමානා කියලා ශික්ෂාපද අටක් සෑ වෘද්ධක් සමාදන් වෙලා සික්කමානාවක් විදිහට මේ සාමනීරී භාවයෙන් ටිකක් ඉදිරියට ගිහිල්ලා රකින්න සීලය. එතනින් පස්සේ තියෙනවා මහා සීලය, උපරිම සීලය, ඉහළම සීලය, නවකල 1180 කෝටි 50 ලක්ෂ 36000කින් වෙනතන් කෝටි අසංවර සීලයකින් හැඩවැඩ වෙච්ච උපසම්පදා සීලය. එයින් එහාට මිත්තු ලෝක ධාතුවේ භික්ෂුවක් හෝ මිනිස්සෙට සමාදන් විය හැකි රැකිය හැකි සීලයක් නැහැ. මේ වගේ සීලේ බෙදි බෙදි විභජනේ වෙවි ගමන් කරනවා පින්වතුනි. ඒක හරි විසිතුරක් තියෙනවා. ඒ වගේම මේ සීලය නැවත ඛණ්ඩණය වෙනවා. ඒ ඛණ්ඩණය තමයි ප්‍රඥප්ති වජ්ජ ලෝක වජ්ජ ප්‍රඥාප්ති වජ්ජ කියනවා මේ සාසනික පැවැත්ම වෙනුවෙන් යම් පනෝපු එක්කාසු කිරීම. දැන් සමහර වෙලාවට මේ පුණ්‍ය භූමියේ නීති ඇති. ඒ නීති සීලයක් විදිහට එක්කාසු වෙන්නේ. ඒ නීති ගේන්නේ මේකේ පැවැත්මට හේතු හදන්න. උස්සඳ නගන්න එපා කියනවා. එතකොට ඉන්න සත්තු බය වෙලා යන නිසා. මේ වගේ සමහර වෙලාවට නීති ගේනවානේ මෙන්න මේවා ශික්ෂාපද වෙනවා. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ පැවැත්මට හරි පුදුමයි පින්වතුනි හරියට අම්මා කෙනෙක් වගේ. බලන්නකො මේ සීලේ නැත්තම් මේ ආහාර ටිකක් ගනිද්දී සංඝ පිරිසක් වශයෙන් ඉද්දී තව කෙනෙක්ගේ යෝනිසෝ මනසිකාරයට බාධාවක් වෙයි කියලා. ඒ චපු චපු කාරකම් බුඤ්ජි සාමිති සික්ඛාකරණීය තලු මරමර ආහාර ගන්න පයිලු. දැන් සුරුසුරු කාරකම් පුංජි සාමිති සීකා කරණීය කැඳ ටිකක් සුප් ටිකක් බොද්දි සුරුස් සුරුස් කියන අනුකරණයෙන් බොන්නේ පයිලු. ඉතින් ඒවා පවු නෑ. නමුත් පැවැත්මට තව කෙනෙක්ගේ භාවනාවට චිත්ත සමාධියට බාධාවක් වෙන විදිහේ Taman හැසිරෙන්න එපා කිව්වා. ඒ වගේම පිංගුතුනි නැවත තියනවා ලෝකවජ්‍ය ලෝකේ සම්මතයක් තියනවා මේක හොඳ නෑ කියලා. මේක වැරදි කියලා. කාම වස්තු පරිහරණය කරන්න. හැබැයි අන්සතු කාම වස්තුවට ඇල්ම බැල්ම දාන්න එපා ඒක වැරදි කියලා. මෙන්න මේවා පව්. ඒවා ලෝකවජ්‍ය ලෝකේ විසින් ගැරහීමට ලක් කරපු જાති. ඇයි පින්තුනි අපි සීල් රකින්න ඕනේ? සීල් රකින්න ඕනේ සමාධිය හදාගන්න. සමාධි සංවත්තනික. මේ සීලයේ තියෙන්නේ කොඩියක් වගේ කාටවත් පෙන්වන්න නෙවෙයි. ලොකු කම්පාන්න නෙවෙයි. ආ ඔය ඔක්කොම අද නිකම් 500 රැගෙන ගියත්වනේ අපි අද අටසිල්. ඒ නිසා වඳින්න අපිට. නැත්තම් මෙහෙම මෙහෙම කියලා මාන්නකාරකමෙන් තද වෙලා ඉන්න නෙවෙයි. මේ ලෝකේ වැඩිහිටියෝ විදියට සැලකෙන කාරණා මිනුම් දඬු පහක් තියෙනවා. වයෝවෘද කියන්නේ ලාමකම විඳින්න. වයෝවෘද ඊට පස්සේ ඥාන වෘද, ගුණ වෘද, තප වෘද, සීල වෘද කියලා බෙදලා යනවා. එතකොට වයසෙන් වැඩි හිටි කෙනාට ගරු කරන්න ඕන. හැබැයි වයෝවෘදකම ඥාන වෘදකමට වැඩියා ටිකක් දුර්වලයි. ඥාන වෘද්ධ නැත්තම් ගුරුවරයාට වඳින්න ඕන තමන් කොච්චර වයස ගියත් තමන්ට ශිල්ප කියලා දෙන ගුරුවරයාට වඳින්න ඕන නුවණින් වැඩි හිටිකමට වඳින්න ඕන. එතකොට මේ ඥාන වෘද්ධකමට වඩා සීල වෘද්ධකම සීලයෙන් වැඩි හිටිකම ඒ නිසා තමයි ඔයත්ෝ හත් ඇවරිදි සාමණේර ස්වාමීන් වහන්සේ නමට වන්දනමාන කරන්නේ සීල වෘද්ධකමට. එතකොට මෙන්න මේ සීල වෘදකමට වන්දනමාන කරනවට වඩා තපෝ වෘද සීලෙන් වැඩි හිටකමට වැඩිය තපසෙන් වැඩි හිටියේ කියන උපසම්පදා ස්වාමීන් වහන්සේ නම අහන වස් කීයද කියලා. ඒ සීලේ පරිණත භාවයට නැත්නම් පරිණිකමට නැවත වෙනම ගරුත්වයක් යනවා. එතකොට මෙන්න මේ සීලයට ගරු කරොත් ඒ ගරු කිරීමේ ආනිසංස හතරක් තියෙනවලු. සීල් රැකීමේ ආනිසංස නෙවෙයි. අභිවාදන සීලිස අභිවාදනය කිරීම වන්දන කිරීම සීල සිල්වත් අයටනේ වන්දනා කරන්නේ. උද්ධාපචායන වෘද්ධභාවයට පත්වෙච්ච සීලයෙන් වෘද්ධිකර භාවයට වැඩිහිටි භාවයට පත්වෙච්ච ඇත්තොන්ට අපචායනය කිරීම ගරු කිරීම චත්තාරෝ ධම්මා වඩ්ඩන්තෝ ඇතුම ජීවිතේට කරුණු හතරකින් එක්කාසු කරලා දෙනවා හොඳ හේතු හතරක්. ඒ හේතු හතර තමයි ආයු වන්නෝ සුකම් බලං ආවුස වර්ණ සැප බල. මේ ඔයතුන් අවශ්‍යයි තමන්ගේ ජීවිතේ. පින්තුනි මේ ලෝකේට ආගමක් අවශ්‍ය නැහැ. මිනිස් හෘද සාක්ෂිය මෙනෙහි කරලා බලන්න. ඔයත්තුන්ට නොයෙකු සංවිධාන තියෙනවා. ඒ සංවිධාන හරහා ඔයත් මිනිස් සමාගමක් වශයෙන් ජීවත් වෙද්දී ඒ ජීවිතේ ගණන් හදන්න එපා පරලෝවට. මේ සීලය වටින්නේ පරලෝකෙට තමයි ගොඩක්ම. මේ ජීවිතයේ වටිනවා සමාධිය හදන කෙනෙක්ට. ත්‍රි හේතුක උක්ෘෂ්ඨ පින් කරන්න කැමති කෙනෙක්ට. තවත් දානයක් දෙද්දී ඒ දානේ 300ට පහදවාගෙන දෙන්න ඕනලු. 300ට පහදවන්න නම් පූර්ව මුංචන අපර කියන අවස්ථා තුන පැහැදෙන්න නම් රාග දේශ මොහ විනිර්මුක්ත වෙන්න ඕනලු. ඒ රාග දේහ රාග දේශ මොහ අකුසලයන් විනිර්මුක්ත වෙන්න නම් ඒවා එන්න හොඳ නැහැ. ඒවා ආපුවම කොහොමද අපි අඳුරගන්නේ? ඒක තමයි මේ සීලේ තියෙන්නේ. සීලයක් විඳින්න එක්ක රාගේ ඉන්න ඕන. එක්ක දේශේ ඉන්න ඕන. එක්ක මෝහේ ඉන්න ඕන. එහෙනම් සීල් බිඳගෙන පින්කම් කරන්න බෑ. හිතන්න කෙනෙක් හොරකම් කරනවා. ඒ හොරකම් කරන්න එක්ක යාට ලෝභකම එන්න ඕන මෙයාගේ වස්තුව මං ගන්න ඕන කියලා. එහෙම නැත්නම් තරහාවක් එන්න ඕනේ මෙයාගේ වස්තුවම විනාශ කරන්න ඕනේ කියලා දේශේ. එතකොට කාම වස්තුවක් පරිහරණය කරන එක ලෝභකමක් එන්න ඕනේ. මමත් මේ කාම වස්තුව පරිහරණය කරන්න ඕනේ කියලා ලෝභය. එහෙම නැත්නම් තරහාවක් එන්න ඕන ආ මං ඔහෙට පාඩමක් උගන්වන්න මම මේ කාම වස්තුව පරිහරණය කරනවා. ඒක තමන්ගේ බිරිඳට තමන්ගේ සැමියාට පාඩමක් උගන්වන්න. ඒ තරහා හොඳට බලන්න පින්වතුනි මේ ශික්ෂාපද කැඩෙන්න මේ බුද්ධ ශාස්ත්‍රයේ තියෙන සිල්පද කැඩෙන්න එක්ක රාගය කලවම් වෙන්න ඕන එක්ක ද්වේෂය කලවම් වෙන්න ඕන එක්ක මෝහය කලවම් වෙන්න ඕන බුද්ධ ශාසනයේ යමක් කරන්න පළමුව දැන් නම් මේවා චාරිත්‍ර සීලයක පිළිතන්නේ ඒක පිරිසුදු වෙන්න ඕන නිසා ඒ පිරිසුදුභාවය උක්ෘෂ්ඨ කුසලයක් හදන්න හේතු හැදෙනවා. ඒ පිනක හානිය එහෙමයි. ඉතින් මේක දැනෙන්න භාවනා කරන්න ඕන. භාවනා කරද්දී සමාධිය හැදෙන්නේ සීලය නැත්තම්. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසෝ සීලේ පරිභාවිතයෙන් නැගෙන සමාධිය මහත්ඵලයි මහානිසංසයි. දැන් ඔයත් බොරු කියනවා. ඇයි ඒ? ඒ බොරුවට රජෙන් දඩ ගහන්නේ උසාවියට ගිහිල්ලා බොරුවක් කිව්වොත් වැරදි සාක්ෂි දුන්නා කියලා යම් වැඩපිළිවෙලක් එක්කාසු වෙන්න බැරි කමක් නැහැ. හැබැයි පින්තුනේ එහෙම දඩ ගැසීමකට ලක් වෙන්න මෙපිට මේ සමාජයේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ නැහැ. හිතන්න ඔයත්ෝ මුදලක් ගත්ත කියලා දැන් මේ ඉන්න ගමන් මෙතන කවුරු හරි ඇවිල්ලා කෙනෙක්ගේ මුදල් පසුම්බියක් අරගෙන යනවා දැක්කා. දැක්කනත් අඳුරගත්තා. ඔක්කොම සම්මුඛයි. එයාගෙන් අපි අහනවා ඔබ මේ මුදල ගත්තද? එතනත්තා ඔව් මං ගත්ත කියන්නේ නේ. මහා රවුමකින් අනේ මගේ අම්මා සනීපින් බෙහෙත් ගන්නවා 12ට ඉස්සෙල්ලාම ඉන්ජෙක්ෂන් එක දෙන්න කිව්වා. ඒ දුන්නේ නැත්නම් අම්මා මැරෙනවා කිව්වා. මගේ පපුව පැලෙන්න වගේ මට වෙන විකල්පයක් නෑ මහත්තයෝ කියලා අඬ අඬ ඊට පස්සේ අර මිනිස්යාට තව කීයක් හරි දී යන්න හිතෙනවා. නැත්තම් කෙනෙක්ට ගැහුවා කිව්වහම ඒ අම්මා අර ළමයාත් අරගෙන එනවා ඇයි අපේ ළමයාට ගැහුවේ කියලා හරියට නිකන් ඒ ගහපු කෙනා උස්සලා පොලේ ගහනවා වගේ. හැම ඔයත්තෝගේ අහපම ඔයත්තෝ ගැහුවා ඌ මං ගැහුවා කියලා කියන්නේ නෑ නංගී මේ පුතා වැරදි වචනයක් කිව්වා මං එපා කිව්වා. නමුත් ආයේ ඒකම කිව්වා. ඒක හොඳ නෑනේ. ඒ නිසා මං පාරක් ගැව්වා කියලා එහෙම කියනවා. ඊට පස්සේ අර ළමයාට තවත් චුට්ටක් ගහන්න නෙවෙයි මෙයාගේ කට ඉරන්නයි තියෙන්නේ කියලා කනත් මිරිකන අම්මා තව පාරක් ගහලා එක්කන් යනවා. ප්‍රශ්න විසඳන්නේදී ඔයත්තුන්ට එහෙම කරකවලා ඔයත්තුන්ගේ පැත්තට ගොඩ වැඩි කරගෙන ලකුණු දාගෙන විසඳන්න පුළුවන්. එහෙම බැරි වුණා. උසාවිය, පොලිසිය, ඒ වගේම මානව හිමිකම් කොමිසම්, ඒ වගේම කාන්ත අයිතීන්, ළමා හිංසන මේ වගේ ගුඩා ಜಾති ඔයත් වෙනුවෙන් මේ මිනිස් සමාගමේ කතා කරන්න ඉන්නවා. හැබැයි පින්වතුනි පරලව ඔය කිසි කෙනෙක් නැත. පරලව ඔයත් වෙනුවෙන් කතා කරන්න ඉන්නේ සීලය පමණයි. ඒක තමයි ඇත්ත. මෙන්න මේ ඇත්ත කාරණාව පැත්තොත් තේරුම් ගන්න එදාට ওই වටේ රවුමෙන් ගිහිල්ලා උත්තර දෙන්න බෑ. ඔබ හොරකම් කරාද කියලා අහනවා. එතකොට ඍජු උත්තරයක් දෙන්න ඕන ඔව් කියලා. එහෙමනම් මේක න මාතරා කතා මේක අම්ම නෙවෙයි කරේ. නෑ අම්ම නෙවෙයි කරේ. ද පිතරා කතා මේක තාත්තා නෙවෙයි නේද කරේ. නැත තාත්තා නෙවෙයි කරේ. එහෙනම් මේ කරේ කවුද? ස්වාමිනී මමමයි. එහෙනම් මේකේ විපාක විඳින්න ඕනේ කවුද? මමමයි. එදාට ඔයත් අසරණයි. එහෙනම් ජීවිතයේ අසරණභාවය නැති කරන හොඳම දේ සීලය. මේක ආභරණයක්. ඔයත්තුන් ගොයි තියෙන හැම ආභරණයක්ම සමහර වෙලාවට කිල්ටි වෙන්න පුළුවන්. ඒ ආභරණ මේ තරම් මේ සීල ආභරණේ තරම් ලස්සන නෑ. මේක පළඳින්න ටිකක් අමාරුයි. සමහරට සිදුරු හැදෙන්න පුළුවන්. කබර දාන්න පුළුවන්. තනින් තන ඉරිලක් යන්න පුළුවන් වැටි වැටි නමුත් මේ සීලය හදාගන්න සීලය කියන්නේ ඵලයක් වචනය මනස කය සංවර වීමේ හේතුයෙන් ප්‍රතිඵලයක් විදිහට සීලය තියෙනවා සිල් ගුණධම් පුරා ගන්න ඔයත් තේරුම් ගන්න මේ දැන් මේ ඉඩෝර කාල පරිච්ඡේද තුල මේ මේ මහා ප්‍රශ්න තියෙද්දි මේ කවුරුත් තාම මැරෙන්නේ නැතුව වේදිලා යන්නේ නැතුව ජීවත් වෙන හේතුව තමයි මේ ඉන්න සිල්ලතුන්ගේ සිල්වත් භාවය නිසා පොඩි පොඩි දුර්ගුණ පෙවුනාට පින්වතුනි මේ ලංකා ද්වීපය හොඳ සිල් රකින්න හොඳ ගුණවන්ත පිරිස ඉන්නවා දන් දෙන පිරිස ඉන්නවා ඒ නිසා ඒ මුවාවට අර දුස්සීල ගති යට වෙලා පවතිනවා එවැනි සිල්ලබ්යක් නිර්මාණය කරගන්න එවැනි සීලවන්ත ජාතියක් නිර්මාණය කරගන්න මේ ධර්ම දේශනාව නිවන් පිණස වේවා කියන ප්‍රාර්ථනා පිටවා ගනිමු සාදු සාදු දැසියල දෙනාම සාදුකාරයක් පවත්වන්න ඉතින් අද දවසේ මේ විශේෂී අවස්ථාවේ අපි විශේෂයෙන් පින් දෙනවා ගිරවුල්ල වයන්වත්ත ශ්‍රී මේදාලංකාර මේදාංකාරාරාම විහාරස්ථානයේ අරිපූජනීය නායක ස්වාමින් වහන්සේ පූජ්‍ය අවසරයි කෝදුරාවෙල මේදංකර නායක ස්වාමින් වහන්සේට ඉතින් ස්වාමින් වහන්සේ විශාල ශාසනික මෙහෙවරක් සිදු කරගෙන යනවා ඒවා සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා අපවත් වේවාදාල පූජ්‍ය මස්නෝරුවේ බෝධිසිංහ ලොකු ස්වාමින් වහන්සේට පූජ්‍ය පැටිකොටු මුල්ලේ ශ්‍රී නිවාස නායක ස්වාමින් වහන්සේට ප්‍රාස්ථාපාන සුමතිපාල නායමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාටත් සතර පීරුවේ දායක කාර්කාදීන්ටත් ඒ වගේම ඉදිකෙරමින් පවතින 88 රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට ආශිර්වාද ගැනීමටත් විහාරස්ථානයේ උන්නති උදෙසා දහඩිය කඳුළු වගුරෙන සැමට සෙත් සාන්ති ප්‍රාර්ථනා කිරීම හැදුවට දෙමාපියන්ට දැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාට නමින් මියගිය සියලුම ඥාති මිත්‍ර බඳු සමාගමට සැපයෙන් සැපේ පිනිස නිවන් පිනිස වේවා කියන අදහසින් එකටම දෙවියන් ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු ආකාසත්තා චබුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ දුක්ඛා පමුච්ඡතු අනන්ත සූසි ගුණ බලයෙන් ගල්න හෙලන හුස්ම රැල්ලකට පාසා සබන පීරකට පාසා නිති ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි සාදු ගිරුළුයන් වත්ත සුමේදාංකරාරාම විහාරස්ථානයේ සිට අද බිනල්පුර පොසොළු සප්පෝ දවසේ ධර්මදේශනාව පැවැතු දේශකයාණන් වහන්සේ රදාවඩුන්න ඉඹුල්ගස් ඕවිත සිත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි ආශිර්වාද කරන සාදුකාරය පවත්වලා දේශකයන් වහන්සේටත් අපි ආශිර්වාද කරමු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි Thank you.